අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි ඉදිරියෙන් තියාගත්ත සතිසුපතිඨිත සූත්‍රය අනුව තවත් පියවරක් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාවක මාර්ගයේ සියලුම දෙනා ධර්මදේශනාව සඳහා tempත් වෙමු සාදුකාරයක් පාත්වමු නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්කවේ භික්ඛු සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සී විහෙරති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචනාංශයේ විසින් මේ මේ ජීවිතයේදීම වෙනසක් හැරවුමක් නිවනක් විසුද්ධියක් ලබා ගැනීම පිණිස කාරණා පහක් පෙළගස්සන සූත්‍රයක් සතිසුපටිච්ච සූත්‍රය නැත්නම් අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙන මේ සූත්‍රයේ ඉතින් ඒ නිසා බණ භාවනා කරන අපට ඒක ඒ ඒ පැති වලින් බලලා විස්තර කරගත්තොත් යම් යම් කරුණු කාරණා ගොඩක් අදාළ වෙන්න පුළුවන්. නැත්නම් වෙනදා නොදක්ක නොදැක්ක පැතිකඩ අපිට දැක ගන්න පුළුවන්. ඒ අනුව අපි මේ පළවෙනිම සඳහන් කරලා තියෙන අජත්තං හේව සති සුපතිත්‍ඨිතං හෝති කියන එක සුපතිත්‍ඨිතා හෝති කියන එක උත්සාහ ගත්ත තේරුම් ගන්න අපි ඒක මේ කායේ කායානුපස්සී විහෙරති කියන වචනයම තමයි අධ්‍යාත්ත කාය පිළිබඳව ආධ්‍යාත්මික කාය පිළිබඳව සතිය මනාකොට පිළිතරනවා. ඊගාවට ධම්මාන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති. ඒ මූලික කායනුපස්සනා ඉවර කරලා නැත්නම් ඒ අනුව පටන් ගත්ත කෙනෙක් භාවනාවේ ඉදිරියට යනකොට විපස්සනා ඥාන ගතිකව ඒ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව ඒ කියන්නේ හට ගන්නවා නැති වෙනවා හැම දෙයකම තියෙන ඒ හට ගැනීම සහ බිදී යෑම නැත්නම් උදය වය කියන දෙක දක්නාසුලෝ ගත කරනවා නම් එයාට අර තමන් මේ කය කියලා ගත්ත දේ එතන කය කියන්නේ ස්කන්ධ ඛණ්ඩ ගොඩ කියන එක තමයි කය කියන එකේ අදහස් කරන්නේ. ඒක ගොඩක් රට රූප රූපස්කන්ධ රූපකය. ඉතින් රූපකය පිළිබඳව හැම කෙනෙක් තුළම තියෙන්නේ ඒ රූපකය නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගත්ත පෞද්ගලික අදහසක්. එහෙම නැත්නම් පුද්ගලිකව Taman tamange කය නිත්‍ය වශයෙන් ඒක නිත්‍ය කරගන්න අපි ගොඩාක් ව්‍යාපාර කරනවා. ඒ වගේම සුඛය ලබා ගන්න අතර ඉරියව්වේම සුඛය ලබන්න පවුලේ අයටත් සුඛය ලබා දෙන්න ගමට රටට සුඛය ලබා දීමට අපි කය මුල් කරගෙන ගත කරනවා. ඊගාවට සුභයි කියලා. මේ කය කියන්නේ සුබ දෙයක් කියන එක. ඉතින් ඒක අර දේව නිර්මාණවාදයත් එක්ක ගොඩක් වෙලාවට යනවා. මේක දිව්‍යන් වහන්සේගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඒ නිසා ඒකට අසුබ වශයෙන් බැලුවොත් නිර්මාපකයාට හානියක් සිද්ධ වෙනවා. නිර්මාපකයාට සාපයක් සාපයක් සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ කයට එහෙම අසුබ වශයෙන් බලන්න කැමැත්තක් තිබුණේ නැහැ. සර්වචනංශේ 15 වෙනි ඉස්සර හෝ සර්වචනංශේ 15 වෙනි පස්සේ දේව නිර්මාණය පිළිගන්න කෙනෙකුට මේක දකින්නේ සුබවාදයක්. ඊගාවට ආත්මවාදිකින් බලන්නේ ඒ પરමාර්ථයට අපේ ජීවාත්මය යම් යම් ක්‍රියාකාරකම් එක්ක ගත කෙරුවොත් අවසානයේදී අපි මේ ජීවාත්මේ પરමාත්මයත් එක්ක එකතු වෙනවා බ්‍රහ්ම පදාර්ථයත් එක්ක එකතු වෙනවා ඒ අනුව මේක ආත්ම සදාකාලික සස්වත දෙයක් කියන එක තමයි පිළිගන්න තියෙන්නේ ඒකේ දත් තිබුණා අදත් තියෙනවා. හැම කෙනෙක් ගාම තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපි සබචනාංශයට ධර්මයට සංඝයාට සීලයට දීකප කරලා ගත කරත් මේ අර්ථ ඡායාවල් සංඥාවල් අපේ හිතේ තියෙනවා. නමුත්තර භාවනාදී යම් වෙලාවක ඇති වෙන නැති වෙන වහා ඇති වෙන නැති වෙන දිහා දකිනකොට ඇතිවීම දකිනකොට නැති වෙච්ච ගෙවිච්ච හුස්ම රැල්ල ආය ඇති වෙනවා දකිනකොට භාවනා කර කර ඉන්නකොට එක එක සද්ද එනවා ඇති වෙනවා වේදනා එනවා එතකොට ඒකේ සස්වත ගතියක් තියෙනවා තියෙනවා කියන ගතිය. නමුත් මේ ඇති වෙන හැම දෙයක්ම භාවනා කරන යෝගාවචර හිතන්නේ භාවනාවෙන් නැති වෙනවා කියලා නෑ භාවනාවක් නැති වෙනවා නෙවෙයි ඒක ඇහැටි. ඒ නැතිවීමට අවධානය යොමු කරනවා කියන එක භාවනාවෙන් නැත්තම් සම්මාදිට්ඨියෙන් එහෙම නැත්තම් අන්වේ ඥාන වලින් කරන්න පුළුවන්. ඒක වෙන්නේ නෑ අබුද්ධෝත්පාද කාලවල මේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියන පැත්තට ගියොත් අර සස්වතවාදය රැක ගන්න බෑ. එතකොට නාස්තික වාදයට එහෙම නැත්නම් උච්ඡේද වාදයට වැටෙනවා. මේ ඇති වෙච්ච හැම දෙයක්ම කපුරු පුච්චපු තැනක වගේ අලුවත් නොතිපා යනවා. ඉතින් අන්නේ දිහා බලනකොට ඒ කෙනාට මේ කය කියලා ගත්ත නিত্য සුඛ සුභ ආත්ම දේ තුල පවා අසුබයක් පේන්න පටන් අර ගන්නවා. මේකත් බිඳි බිඳි යන ගතියක්. ඉතින් ඒක දකින්න අමාරුයි බුදු කෙනෙක් කිව්වේ නැත්තම්. අපි ඒකට පිළියම් කරන්න නෙමෙයි එක එක নানা ආකාර ක්‍රම හදාගෙන තියෙන. එහෙම බිඳෙන්න දෙන්න බෑ. මේක මගේ කියාගෙන යන්න හදනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ කාට කාට වුණත් අපිට පුළුවන් ඒ කය පවතින දෙයක් ඒක හොඳට සෞඛ්‍ය සම්පන්නව පවත්තන්න ඕනේ කියලා ගන්න. නමුත් ඒ අතරමැද මේකේ අසුභානුපස්සීව මේකත් දිර්ලා යනවා. අපේ අත්තමල මුත්තමලත් මැරිලා ගියා. අම්මා තාත්තා પરම්පරාවත් මැරෙනවා. උනාක් මැරෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ ඉස්සරහට પરම්පරාවත් මැරෙනවා. ඒ මොකද්ද අසුබයක් මේ ජීවිතය තුළ තියෙනවා කියන එක තේරෙන්න ගන්නවා. ඒ පොත් වලින් අහලා නෙමෙයි අර විශේෂයෙන්ම උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ආවට පස්සේ. ඒක දෙවෙනි කාණේ. ඊට පස්සේ ආහාරේ පටික්කුල සංජී. අපි මේ කය පැවැත්වීම සඳහා කබලින්කාර ආහාර, අන්නමය ආහාර නැත්තම් කඩාලා කපලා අපලා පාවිච්චි කරන ආහාර පාවිච්චි කරනවා. ඉතින් ඒක පිළිබඳව තියෙන පුදුම සුබයක් අපි ඒ නිසා භෝජන සංග්‍රහ පවත්නවා. භෝජන ශාලාවල් තියෙනවා. ඉතින් ඔක්කොම පේන්න තියෙන බොහොම දානය එහෙම නැත්නම් අනුගේ බඩගින්න නිවීම නැත්නම් තමන්ගේ බඩගින්න නිවීම ඒක සුබ කාරණාවක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඒක මේ කන බොන ආහාර ගැන. ඊට පස්සේ බුද්ධ දේශනාවේ ඒක ආහාර වර්ග හතරක් ගැන සඳහන් කරනවා. ඒක පිළිබඳ හොඳම රචනයක් මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ පුංචි පොතක for nutriments කියලා BPS එකේ බුද්ධිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. මේ ළඟදී දෙන්නේ එකතු වෙලා ඒක ආහාරය පිළිබඳව විස්තර එළියලවලා තියෙනවා. ඒක හොඳ අංග සම්පූර්ණ රචනයක්. ඒක මේ බඩට බත් කියන ආහාරට වැඩිය ස්පර්ශය පස්සට විල්ලුද කියන එක. ඉඳගෙන කරන තැන්වල කියන මේ සුඛ උපභෝග වස්තු ඊට පස්සේ මනෝ සංචේතනාර අපි හිතර නිතරම හිතමින් ඒකම ආහාර කරගනිමින් තමයි ජීවත් වෙන්නේ. මිනිසෙකුට ඒ හිතන්න බැරි නම් ආහාර කරගන්න බැරි නම් ඒක හරිම desperate life එකක්. මිනිසට කිසිම සාධනීය දෙයක් හිතන්නත් බෑ. ඒ හිතපු දේ ආහාර ලැබෙන්නේත් නෑ. ඉතින් ඒක හරිම හරිම death instinct එකක්. ඒ නිසා ඒ බලාපොරොත්තු සුන්වීමේ වෙලාවෙදි වෙන්නේ අර මනෝ සංචේතන ආහාර අපිට නැති වෙනවා. ඒකම අපි හීන ලෝකයක තමයි අපි එක එක දේවල් මවාගෙන ඒ අනුව ජීවත් වෙනවා. ඒකත් වැදගත් දෙයක්. කය පැවැත්ම සඳහා. ඒකට විඥාන ආහාරය. විඥානේ හැම වෙලාවෙම මේ හැම <clears throat> දෙයකම මුල මම සහ මම නොවේ කියලා අනන්‍යතාවයක් ඇති කරගන්න. ඒ අනන්‍යතාවය ඇති කරගෙන මම නොවන දේ සූරා කෑමෙන් මමය පෝෂණය කරන්න එහෙම නැත්නම් ඒකට ඔය කියන කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර දෙන්න වෙනමම ක්‍රියාකාරකමක් කරනවා හිතේ. හැම කෙනා තුළම තියෙනවා. ඒක මේ කැලෑ නීතිය කියලා කියන්නේ ඒකේ අසාධ අසාධ්‍ය අවස්ථාවක් පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. ආයේ කපන කොම්ම අල්ලගෙන කනකොට හොදලා කරලා කියලා කපල කොටලා කන්නේ ජීවිතෙම තමයි කන්නේ. ඒ මොකද මම රැකීම සඳහා ඒ ඔක්කොම වස්තු ආහාර වෙනවා. මානවයත් එහෙම තමයි. මානවයගෙත් එහෙම කිසිම දෙයක් ඇත්තේ නැහැ. යාට ඒ කණ්ඩෝන වුණොත් කබරගෑ තලගෑ කරගන්න. ඒක තමයි ආර්ථිකය කියලා කියන්නේ. ඒක සඳහා තමයි අපි මේ নানা ආකාර ජීවන රටාවල් කරන්නේ හැම එකෙම මුල වෙන්නේ විඥාන ආහාරය. ඒ විඥානය හැම වෙලාවෙම අර දෙකට බෙදීම හරහා දෙකට බෙදලා දෙක ගැටුමක් ඇති කරගෙන නැත්තම් බලවතා ජයගන්නේ කියන න්‍යාය අනුව සූරා කෑම හරහම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා විඥානය කියන්නේ පිළිලයක්. විඥානය කියන්නේ පිළිකාවක්. විඥානය කියලා කියන්නේ ඒ මාපිය සංවිධානයක ලොක්ෙක් වාගේ. ඉතින් ඒක අවශ්‍යමයි මිනිසෙකුට ඒක ජීවත් වෙන්න එව නැත්නම් කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. ඒ නිසා ජීවත් වෙනවයි කියන එක කිසිම සාධාරණයක් නෑ. ජීවත් වෙන කිසිම ජීවන රටාවක සාධාරණයක් නෑ. ජීවත් වෙනවා කියලා කියන්නේම කැඹිරිල්ලක් වාගේ. විඳබන එකක්. ඉතින් ඒක දැනගත්ත දවසේ ලොකු සාන්තියක් තේරෙනවා. එයි මේ මිනිස්සු අතර මෙච්චර මේ සාම කතාවල් තියෙද්දි UN එක තියෙද්දි um, එහෙම නැත්නම් හැම දේවලට මෙච්චර රණ්ඩු කොහොමද එන්නේ කියලා. එයි කොහේ ගැටුම එන්නේ. ඒතර වෙන එකට මමත් වගේ කියන්න ඕන. මම හැම වෙලාවෙම මගේ කොටහ කඩා ගත්තට පස්සේ නම් මම කිම පැත්තකට වෙයි. එහෙම නැත්නම් මමත් ඉතින් මොකක්ද කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක දැනගන්න ඒ කෙනාට ආහාරය දැනගන්නකොට විස්තර හොයන්න හොයන්න. ඒකේ පටික්කුලයක් තමයි ඇති වෙන්නේ. ඒක ආශාවෙන් බුද්ධ විඳිනවා කිව්වට ඒක පිටිපස්සේ කාගේ රීති මාංශයක් තියෙනවා. කවුරු හරි සූරා කැමක් තියෙනවා. ඉතින් ඒක තේරෙන පටන් ගත්තට පස්සේ සමහරව අත්කලමතාන යෝගයට වැටෙනවා. නොඛානොබි ගෝවෘත අජවෘත රැගෙන එහෙම පැත්තකටලා ඉඳ හදනවා. ඒක අදි වශයෙන් පටික්කුල මනසකාරය පටික්කුල සංඥාව ආහාරයේ තේම තියෙනවා අනිත් පැත්තෙන් ඔය කෑමටම තමයි ජීවත් වෙන්නේ මට අද ලන්ච් එක තියෙනවා මට අද ඩිනර් එකක් තියෙනවා මට අද බර්ත්ඩේ පාටි එකක් තියෙනවා මට අද අසවල් තැන තියෙනවා කියලා ඔක්කොම යන්නේ මේ ආහාරය තමයි ඒක පිළිබඳව පොඩි කන්න ඕනේ නවත් මේ කණ්ඩ ජීවත් වෙන්න හොඳ නෑ ජීවත් වීම සඳහා කනවයි කියන කතාවට වැටෙනවා පටික්කුල සංඥාපවම. ඒක සබ්බ ලෝකේ අනාභිරත සංඥා කියන එක අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ ඒ මේ දේවල් මේ අවශ්‍ය කරන ආහාර ටික අපිට ලබා ගන්න ඒ වගේම හරියන්නේ කියන්නේ මම නෙවෙයි මගේ වැඩි වෙනයි කියලා අපිට ඉදී ඇති කරගන්න මේ සංස්කාර තමයි මේ විඥාණයට සම්පූර්ණ ඒ අතවැසිකම් කරලා දෙන්නේ. අවිජ්ජවච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒ අවිද්‍යාව තමයි සංස්කාර වලට ප්‍රධානම ඉන්ධන සපයන්නේ. ඒ අවිද්‍යාව නැත්තම් සංස්කාරයන් පවතින්න බෑ. සංස්කාර පැවතෙන්නේ නැත්තම් විඥානය පවතින්න බෑ. ඒක නිසා අවිද්‍යාවෙන් පෝෂණය ලබන සංස්කාරයේ උදව්වෙන් ජීවත් වෙන විඥානයේ කවදාකවත් බයලජ්‍ය දෙක තියෙන්න බෑ. ඒක කරන්නේම සූරාකෑම තමයි. හැබැයි ඒක සාධාරණීකරණය කරනවා මොන මොන ක්‍රමයකට කෙරුවත්. නමුත් මේ යෝගාවචරය ඒක දැනගන්න ඕනේ. ඒ විදිහට සංස්කාරයන්ගේ තියෙන අඩුම ලක්ෂව පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ මනාපමනාප දෙකේ. ලෝකේ තියෙන දේවල් වලින් මම කැමති මේ දෙයකට කියලා අපි හැම කෙනාටම ඒ වගේ මේ රුචිකත්ව තියෙනවා. ඒක ලබා ගැනීම සඳහා අපි හරියට මහන්සි වෙනවා. මට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට ලබා ගන්න. ඉතින් ඒක පිළිබඳව අභිරතිය තමයි తත්‍ර తත්‍රාభిනන්දනී කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි එක දැනක වාඩි වෙලා මේ ඉරියව පවත්වන්න ඕනේ. මේකෙදි ඒ ඉරියව පවත්වන පණ ඇති කයකට තියෙන අදුම ලංසුව වෙන හුස්ම හිත පවත්වන්න ඕනේ කිව්වට හිත ඒ වගේ දෙයකට අභිරතිය ගන්නෑ. එයා ඒ තියෙද්දි මේක නෝපන්න කුසල් නෝබදන තනක් බාට දැනගත්තට හිත පැදුරටත් නොකිය රූප විහි විචිරියරම රූප රූප විශේ ශබ්ද රූප විශේ ගන්ධ රූප විශේ රස රූප විශේ පොට්ටබ්බ රූප විශේ නැත්නම් ධම්ම විශේ විහිදෙනවා. ඉතින් ඒ නැත්තම් අපි කියනවා මේ ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, හිත විදිනවා, හිත පිට යනවා, ෆැන්ටසයිසින්, ඩේ ඩ්‍රීමින් කියලා එන රයිස්ට්‍රක් තියෙනවා. ඒ යන දෙයට අබිරතියත් අර නික්කලස් කපන තැනට තියෙන අරතියත් දෙක තමයි මේ සංස්කාර තේරුම් ගන්නකොට අදුම ලංශයෙන් සූක්ෂමව එහෙම නැත්නම් මේ සංස්කාර කියන බලමුලුවට බාර දෙනකොට තියෙන ප්‍රධානම දේ. ඒක තේරුම් ගන්න තේරුම් ගත්තත් එතකොට ජීවිතයේ ආස්වාදයේ කියන එක ජීවිතේ ජීවත් කරවන්නේ මේ මේ දේවල් සඳහා කියන දේ ඇති කරගන්න බැරුව යනවා. ඒ නිසා අභිරතිය කියන එක අපි හැම කෙනාම අගය කරනවා. දෙමාපිය දරුවන්ගේ අභිරතිය කැමති වෙනවා. අපි අපේ දෙමාපියන්ගේ අභිරතිය කැමති වෙනවා. මනාපදී දෙන්න උත්සාහ කරනවා. ඒකෙන් කරන්න හදන මේ තමන්ගේ ආත්ම සංඥාව සහ මනාපය ඇති කර ගැනීමයි කියන එක බුද්ධ ඥානසේ දේශනා කළා කියලා. කාගේ අභිරතියට උත්සාහ කරන්න ගියත් Taman Tamanගේ මම ආයනේ පෝෂණය කරනවා. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගන්න ගියාම ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ගියාම සම්මා ආජීවයෙන් වැඩ කරන්න ගියාම සම්මා කම්මන්තයෙන් වැඩ කරන්න ගියාම සම්මා වාචාවෙන් වැඩ කරන්න ගියාම අර වටේ ඉන්න අයට තේරෙන්නේ එයා හරි ආත්මගතකාමී ඇතුළට රැමිච්ච මිනිස්සෙක් මේ අපේ සුබ සිද්ධිය හොයන්නේ නැති කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. මුචි ඒකට කියන පිළියම තමයි ගීගියත හැදීම. කාය විවේකයේ. ඊට පස්සේ චිත්ත විවේකයට යනකොට ඒ පුද්ගලයාටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. අපේ හිත කොච්චර නික්ලේශී අරමුණක දුන්නත් නීවරණ විශේෂමයි දුවන්නේ. ඒ වගේමයි අභිරමණය කරන්නේ. ඒක මේ ඕන කෙනෙක් සාක්ෂි වෙවි. නමුත් ඒක තේරුම් ගත්තනම් ඇයි මේ මේ මානව හිත මේ විදිහට මේ කෙලස් තියෙන පැත්තට අබිරතියත් නික්ලේශී පැත්තට අරතියත් පහල කරන්නේ කියලා. ඒක වැඩි කිරීම සඳහා මේ ලෝකේ දියුණු ලෝකේ එහෙම නැත්නම් තාක්ෂණික ලෝකේ එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් ලෝකේ එහෙම නැත්නම් මේ සංනිවේදනයේ වැඩි වෙච්ච ලෝකය කොච්චර උඩගෙඩ දෙනවද කියලා බැලුවොත් කොච්චර ඉනිමම් බඳිනවද කියලා බැලුවොත් ඒක ඇති වැරද්දක් වෙන්නේ නැහැ. අපිට ඒක කරගන්න බැරි කම මිසක්. නමුත් මෙතෙන් යනකොට අනවිරතියක් කතා කරනවා. අද අපි කතා කරන්න බලන්නේ සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියන එක. ඉතින් මේක ලංකාවේ තේරවාද ශාසනය මෑතක අවුරුදු 30ක විතර විශාල මේ පෙරලියකට හේතු වුණා. ඒ මොකද මේ මේ වචනේ හැමදාම ත්‍රිපිටකේ වැරදියට සඳහන් කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් හදන්න ගිහිල්ලත් නැහැ. ඒ වගේම අටුවාචාරින් වහන්සේලා ඒකට හරි අර්ථකථන ජීවත් නැහැ. නමුත් ඒ ත්‍රිපිටක ධර්ම සංගායනාවේ පස්සේ හයවෙනි ධර්ම සංගායනාවේ බුදුම සංස්කරණය ගත්තොත් මේක සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා කියන එක ලියන්නේ අනිච්චා කියන වචනේ ලියන්නේ මහ ප්‍රාණ ඡයන දාලා. මෙතන තියෙන්නේ ඡයන්න බැදී ඡයන්න. ඉතින් ඕ දෙක වෙනකොට ඇයි මේ මේ මේ අනිච්ච කියන වචනේත් බුද්ධ ශාසනයේ තියෙන වචනයක් අනිච්චා කියන වචනේත් බුද්ධ ශාසනයේ තියෙන වචනයක් මොන තර්කණයෙන්ද මේක වැරදි කියන්නේ කියන එක මතු වුණාට පස්සේ ඕක 1996 විතර වගේ සාකච්ඡාවකදී පිටරට ස්වාමීන් වහන්සේ නමක් මට මතක් කරලා දුන්නා මම එතකන් ඒක හොයලා තිබුණේ නැහැ ඒක බලන්න පුළුවන් වෙන්නේ මේක පිළිබඳ ප්‍රධාන සැකය නැත්තම් ගවේෂණය ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ ගිරිමානන්ද සූත්‍රයෙන්. දස සංඥා සූත්‍රය පටන් අරගන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදි වශයෙන් ගිල සබ්බ ලෝකේ අන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා කියනවා. ඒකට අනිච්ච සංඥාව දෙපොළක සඳහන් වෙනවා. ඉතින් එතකොට හිතෙනවා ඉස්ලාම් කියනවා අනිච්ච සංඥා කියලා. ඊට පස්සේ අවසාන භාගයට එනකොට තියෙනවා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා. ඒකට පළවෙනි අනිච්ච සංඥාවට බුදුරජාන් වහන්සේම අර්ථ කතාවක් දෙනවා රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඥානං අනිච්ච. ඒ තමයි සාමාන්‍ය ත්‍රිපිටකයේ තියෙන ක්‍රමය. නමුත් මේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන තැනකට බුදුරජාණන් වහන්සේ අර්ථකථන දෙන්නේ සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති යගුච්ඡති කියලා. ඉතින් මේ එකම වචනේ නම් අනිච්ච කියන වචනේ එකම වචෙන් නම් එක තැනක මේ රූප වේදනා සංඥා සංඛාර අනිච්චං කියනවා දෙවෙනි තැනදී කියනවා අට්ටි යති හරායති ජෙගුච්ඡති කියලා. එතකොට මේ කියන වෙලාවේදීත් හොඳ ත්‍රිපිටකය ගැන දන්න ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒ වෙලාවේ හිටියා මං ගිහලා ප්‍රශ්න අහුවාම එක ස්වාමීන් වහන්සේ තමයි මේ ත්‍රිපිටකයේ මේ ලියන දෙනක හරි කිව්වා. අනික් ශාංශි කිව්වා නෑ මේකට විරුද්ධ අර්ථයක් තියෙනවා. මේ ලංකාවේ දිගටම ගෙනියන්නේ ඔය අදහස තමයි කියලා. ඉතින් ඒක මම මේ හෝම්වර්ක් වලට තියෙනවා. ඔයල බලන්න මේ කියන කතාව හරිද කියලා මේ ගිරිමානන්ද සූත්‍රයේ අනිත්‍ය සංඥා දෙපොලක සඳහන් වෙනවා. දෙකට බුදුන්සේ අර්ථකථන දෙකක් තියලා තියෙනවා. ඊට පස්සේ හොයාන හොයාන යනකොට මේක තමයි මේ සති සුපතිත්ත්‍ය සූත්‍රය තමයි ඒකට මේ හම්බෙච්ච තවත් ඒ මේ ඊයසවම තියෙන තවත් තැනක්. නමුත් ඔය සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති ජගුච්ඡති කියන එක නැත්නම් බුදුරජාණන් වහන්සේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එකට ගිරිමානන්ද සූත්‍රයේ අටුවාවක් සැපෙලා තියෙනවනේ. ඒක දිගේ යනකොට පේනවා ඒක සඳහන් වෙනවා අනික සූත්‍රවල. ඒ බලනකොට පේනවා ඒකට අනිච්ච කතාවක් නෙමෙයි කියන්නේ අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන කතාවක් නෙවෙයි. අනිච්චා කියලා කියන්නේ ඉච්ඡාවක්. කැමැත්තක් නෑ කියන එකට. ඉතින් ඔය දෙක විධාල වශයෙන් පෙන්නන <clears throat> ගුරුකුලක් කියන ලංකාවට. ඒක පෙන්නලත් මුළු ථේරවාදේ බොරු කියලා කියනවා. මේ තරම් පැහැදිලි දේවල් අරගෙන මේවා විග්‍රහ කරන්නේ නැතුව ඔය තියෙන <clears throat> සම්ප්‍රදාය දිගේම යනවායි කියනවා. ඉතින් ඒ හරහා අනිත්‍යව පිළිබඳව සැක පහළ වෙන විදිහට කතා කරනවා. බලනකොට මේ කට්ටිය කියන ගත්ත මූලාශ්‍රය හරියන්න පුළුවන්. නමුත් අනිත් ඔක්කොම වැරදි කියන තරම් අපි හදිස්සියෙන් යන්න ඕනේ නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට මේ පොත මේ සූත්‍ර විග්‍රහ කරනකොට මේ නැත්නම් මේක මේකෙම සිංහල අර්ථයක් දෙනවනේ ඒකෙත් අනිත්‍ය සංඥා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් නමුත් මේ අනිච්ඡා වෙන්න පුළුවන්. අනිච්ඡා වුණොත් දෙකම නිකන් දිනකොට අයනු නීයනෝ නියනෝ මහ ප්‍රාණචායනෝ ඡායනෝ බැඳලා තියෙන්නේ. මහ ප්‍රාණචායනෝ ඡායනෝ බැඳ අනිච්ඡා. අනිච්ඡා කියන්නේ න ඉච්ඡති කියන එක. කැමැති වෙන්නේ නැහැ කියන එක. එහෙම නැත්තම් න නිච්ඡති කියන එක. ඒක අරගෙන බැලුවොත් මට හිතුණා මට හිතුණා අද ධර්මදේශනාවේදී අපි මේ සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා කියන එක න නිච්ඡති කියන පැත්තට දාලා ඒක කොච්චරක් අපේ යෝග ජීවිතයට සම්බන්ධ වෙනවද? අපිට කොච්චරක් මේ මේක පිනිච්ච නැති අර්ථ ඡායාවල් මතු කර ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක සම්බන්ධව ඔයලා බලනකොට මම යෝජනා කරනවා මජ්ක්‍ධිමනිකායේ කචේපනස් දෙවෙනි සූත්‍රය එහෙම නැත්නම් ඒ ඉන්දිය සංවර සූත්‍රයේ මේ මේකට අපිට සාධක සූත්‍රයක් වශයෙන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර මේ අනිච්ච කියලා කියනවනම් ඒක සාධකයක් වෙන්නේ මේක අනිච්චා කියලා කියනවනම් සාධකයක් වෙනවා. ඒකේ මේක ඒකේ ඕජාවකුත් තියෙනවා. රසයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි සුළු වෙලාවක් ගනිමු. කොහොමද මේක අනිච්චානම් මේ වැරද්ද මේක printing mistake එකක් කියලා හිතමුකෝ. අනිච්චානම් ඒක කොහොමද අපේ භාවනා ජීවිතයට ගත කරන්නේ කියලා. ඉතින් මම අවධානය යොමු කරනවා ඒ ඉන්දිය භාවනා සූත්‍රයේට ਸਰවචනාංශේ ධම්සභා මණ්ඩේකේ මණ්ඩපෙක ඉන්නකොට පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ඇවිල්ලා වාඩි වෙනවා. එයා වාඩි වෙන්නේ බිම්මමයි නිකන් බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. බොහොම නිකන් කිසිම මේ ආසනයක් හරි මේ පාවිච්චි කරන්නේ නැහැ දැඩි විදියට. ඉතින් පුදුරණාචේ මොනවාක්වත් ඒකට අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව අහනවා මේ ඔයගොල්ලන්ගේ ශාසනේ ඔගගේ ගුරුහාමුදුරෝ ඕගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනාවක් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇය කයන ජීවනාශය කය හික්මවීම සම්බන්ධව ශික්ෂාවක් සම්බන්ධව උගන්වනවා කියලා. එතකොට ඒ පුද්ගලයා හරි සතුටු වෙනවා. මේ බුදුජාන් වහන්සේ වගේ කෙනෙක් මේ පිරිසේ ඉඳද්දී මගෙන් ප්‍රශ්නයක් අහනවා කියලා කියන විදිහක ආගන්තුක සත්කාරයක් වගේ ඒතර කියන ඒකාන්තයෙන් අපිට තියෙනවා. අපේ ගුරුන් වහන්සේ අපිට කියනවා මේ කන ජීවනාශය පාලනය කරගන්නයි කියලා. එහෙම පාලනය කරගන්න බැරි නම් ඒක නාතින් සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරයේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. බොරු කීම්, මත්පැන් පානය සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොත් ඒකාන්තයෙන්ම ඒ කෙනෙක් මේ අපායට යනවා. ඒ නිසා ඉදurang සංවර කරගන්න කියලා කියනවා කියලා. ඉතින් කියලා දැඩි මතයක් ප්‍රකාශ කරනවා ඒ ඉන්ද්‍රිය සංවර කරනවායි කියලා කියන්නේ ඇහෙන් රූප බලන්නම එපා. බැලුවොත් අනිවාර්යයෙන්ම කෙලෙස් උපදිනවා. කනෙන් ශබ්ද අහන්න වෙපා. ඇහුවොත් කෙලෙස් උපදිනවා. අර නාසයෙන් අභිරමණයක්, දිවෙන් අභිරමණයක්, කයෙන් අභිරමණයක් නැත්තම් හිතින් ධර්ම කොටස අභිරමණය කරන්න එපයි කියලා. ඒ නිසා අපේ ගුරුනාච අපිට කියන්නේ මේවා පුළුවන් තරම් වහගෙන ඉඳුරංගෙන් එන්න තියෙන කෙලෙස් නූපන් කෙලෙස් නොයිපදීවන් සඳහා ගත කරන්නයි කියලා. ඉතින් ඒතකොට බුදුරජාණන්සේ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාත් නැත්නම් ආනන්ද සාංශල මතක් කරනවා. ඉතින් මේ විදිහට ඈත් එක වහගෙනම ඉන්නකොට කෙලෙස් එන්නේ නැත්නම් උප්පත්තිම අන්ධ වෙච්ච කෙනෙක් රහත් වෙලා තියෙන්න eBay. බලන්නෙම නැහැ නේ රූප. එහෙම නැත්නම් උපත්තියම කන ඇහෙන්නේ නැති මිනිස්සෙක් ආවොත් ಜಾති බදිරේ කෙලස් නැහැ නියට. ඊගාට අංග විකල කෙනෙක්. නාසය දිව කය වැඩ කරන්නේ බම්මණයෝ ඉන්නේ. ඒ වගේ කෙනෙක් ආවොත් ඉතින් රාත්‍ර තියෙන්න බෑ. එහෙම නැත්නම් කල්පනාවක් නැති මොලේ වැඩ කරන්නේ නැති කෙනෙක් රාත්‍රලා තියෙන්න බෑ කියලා කියනකොට අර අර අදහස ඉදිරිපත් කරපේකන ඔලුව පාත් කරගෙන තේරුම් අරග අපේ පිළිගන්නවා මේ බුදුජානනාංශගේ තර්කයේ ඉදිරිපිට එයාට තියාගන්න දෙයක් නැහැ කියලා. ඒකේ ජවනිකාව එතනින් ඉවරයි. ඊට පස්සේ බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දිහා බලලා කදාචි කරාචි ලෝකේ උපජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ මෙවැනි දේවල් තියෙන මේ ලෝකයේ කලාතුරකින් බුදු කෙනෙක් උපදිනවා බුදුජානන් වහන්සේ ඉන්දිය සංවරය දේශනා කරනවා කියලා බුදුන්සේ නිශ්ශබ්ද වෙනවා. ඒකට ආනන්ද සෝහන්සේ ඉදිරියට ඇවිල්ලා උතුරු සළුව සකස් කරගෙන වැඳලා කතා කරගෙන අනේ ගෞතම සම්බුදුජාන් වහන්සේ මතු පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් සරුවච්චන් වහන්සේ උගණන ඉන්දිය භාවනා අපිට කියලා දෙන්නේ කියලා. එතනින් තමයි මේ මගේ වැඩේට කතාව පටන් අරගන්නේ. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ සාමාන්‍ය භාවනා පටන් ගත්ත කෙනෙක් කියලා හිතමුකෝ. එහෙම නැත්නම් මේ ගැන උනන්දු වෙන කෙනෙක්. එයාට චක්කුනාරෝපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා පොදු සිද්ධියක් ගෙට හරපානවා. ඇහෙන් රූපයක් දකිනකොටම එයා දැන හෝ නොදැන ඒ බලන රූපයේ વિશે එක්කම නාපයක් පහළ වෙනවා එක්කම නාපයක් පහළ වෙනවා එහෙම නැත්නම් මනාපමනාප දෙකම සමසමව හිටින අදහසක් පහළ වෙනවා ඉතින් ඒ පහළ වීම මේ කෙනාට තේරෙන්නේ නැහැ ඒක මම අතින් දාන කැලලක් මේ බලන රූපයට මත් වෙන නිසා අභිනන්දනය කරන නිසා මේ ඒ අභිනන්දනයේ ඉස්සලා මගේ හිතේ මේ දකින්න රූපෙට මනහපයක් පහළ වුණා. එතෙන් තමයි මේ දකින්න රූපේ කක්කක් ටිකක් කියලා හිතමු එපා වෙලා යනවානේ. එතකොට ඒක අමනාපයක් පහළ වෙනවා. එහෙම නැත්නම් මම දකින්න සුදු පාට වලාකුලක්. ඉතින් ඕක දැක්කයි කියලා මනාපයක් පහළ වෙන්නේත් නැහැ අමනාපයක් පහළ වෙන්නේත් නැහැ. ඒක ඔක්කොම රූපේ දැකීමත් එක්කම පෙරපසු නොවි ඇති වෙන දෙයක්. ඉතින් එයා කරන්න හදන්නේ මේවා දැක්කොත් මේ වගේ කෙලෙස් උපදී කියලා පුළුවන් තරම් ඒ විශේෂයි උපේක්ෂාව වඩනවා. මේ මේ කියන්නේ අත්ති කිලමතාන් යෝගෙට කියන මනාපෙට යන්නේත් නැහැ. කාමසුකල්ලි කාණේ නෑ අත්ති කිලමතාන් කියන අමනාපෙට යන්නේත් නැහැ. මනාපෙට යන්නේත් නැහැ. මැදහත් වෙන්න හදනවා. ඉතින් ඒක අපි සාමාන්‍යව ගංගවල වල ඉන්න සාමාන්‍ය මිනිස්සෙක්ගේ හැටි තමයි යා අති අතිශයින් කාමභෝගී වැඩවලට යන්නෙත් නැහැ. අතිශයින් Taman ශරීරයට වද දෙන්නෙත් නැහැ. සාමාන්‍ය ජීවන රටාවක් ගත කරගෙන ඉනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයාට සිද්ධ වෙන දේ පෙන්වන්නේ. උපජ්ජති මනාපං උපජ්ජති මනාපං උපජ්ජති මනාපමනාපං තත්ත ඒකෙන් කෙලෙස් ඇති වෙනවයි කියලා ඒතන් සන්තන් ඒතන් පණිකන් යජ්ජං උපේක්ඛා. ඒ ඒක සාමාන්‍යයෙන් කල්චර් එක කියන්නේ ඔන්න ඔකට තමයි. ඒක තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එහෙම නැතුව දකින් දකින් රූප වැඩි කරණ්ඩයි, gedara ගෙන්න ගණ්ඩයි ඒකටම කෙලහලාගෙන යනවනම් කාමසුකල්ලිය යනවට යනවා. දකින් දකින් දේ රූප හොඳ නැත්නම් ඒක නැති කරණ්ඩයි, විනාශ කරණ්ඩයි, වනස්සිතීලි පහල කරගෙන ඒකට කැටි පොළු අරගෙන යනවනම් අර අත්ති කිලමතාන යෝගයට වැටෙනවා. මධ්‍යස්ථේව තියෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය මිනිස්යාගේ ඇත්තට මේක බැලුවත් නරක නෑ. මෙයාට තමයි ඔබ දිගේ අධික විදියට ව්‍යාවෘත වෙන්නේ නැතුව මධ්‍යස්ථ වෙන්න. ඊට පස්සේ ශේක පුද්ගලයෙක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අර පාරේ ඉස්සරහට ගිහිල්ලා යම් ප්‍රමාණයකට මේ අත්දැකීම් සහිත කෙනෙක්. ඒ කියනකොට බුදුජානනාංශය සඳහන් කරනවා ඒ පුද්ගලයාත් ඒ කියන්නේ මේ අපි වගේ මේක හිතට අරගෙන වැඩ කරන එක. චක්කුණාරකේ තියෙනවා. ඒක චක්කුණා, චක්කු සෝත ගහන ජීවවා, කය මන කියන ඔක්කොටම තියෙනවා. මේකේ චක්කු කියන එක පටන් ගත්තොත් චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං අමනාපං තත්තතේ අච්චියති හරායති ජගුච්ඡති. ඒ ඇතිවෙච්ච දක්ෂින රූපේ නිසාම තමන්ගේ හිතේ ඇතිවෙච්ච මේ පෙරලියක් තියෙනවනේ. ඒකට කො මනාපයි කො අමනාපයි කො මනාපමනාම දෙක නෑ කියලා. ඒක පිළිබඳව දුක් වෙනවා යා. රූපයක් දැක්කට ඒක පිළිබඳව ඒකට යමක් වගුරුවන්නේ නැතුව ඒක පිළිබඳව විනිශ්චය කරන්නේ නැතුව මට ඉන්න බෑ. අට්ඨියති හරායති මේක නැති කරගන්න ඕනේ කියලා කියනවා. jigucchati ඒක jigupsaජනක කරගන්න. දේවල් දකින්නකොටම මගේ විස්තර ලියක් වෙනවා. මම ඒක මනාප වෙනවා නැත්නම් අමනාප වෙනවා නැත්නම් මනාපමනාප වලට යනවා. ඉතින් එතෙන්දී ඔය සබ්බ සංකාරයේසු අනිච්චා සංඤේ කියලා ගිරිමානන්ද සූත්‍රයේ දීපු අර්ථකථනය තමයි මෙතන සරුවචනාංශය දෙන්නේ. දකින්නකොටම ඇති වෙන මේකට රුචි මේකට අරුචි මේක හොඳයි මේක නරකයි එහෙම නැත්නම් රුචියල්ක නෑ එහෙම නැත්නම් සැපයි දුකයි නැත්නම් අදුක්කම සුඛයි ආදි වශයෙන් ගන්න මේ හිතේ ඇති වෙන මේ දකින්නකොටම අර දැක්කොත් පద్මාවති ආලේන කරා බැරි කියලා කතාවක් තියෙනවානේ පద్මාවති දැක්කොත් මල් වාරන් නිකම්ම කියවෙනවා. මෙන්න මේ වගේ දේවල් එහෙම නැත්නම් වසුගිය කාලේ හිටියනම් ප්‍රභාකරන් කියන ඇහෙනකොටම තද වෙනවා. ඒක අනිවාර්යයි. තියෙන්න මේවයි. ඒ සිංහල බුද්ධාගමට මේ මේ වෙන්න බෑ. ආහන්නේ වගේ අපේ හිතේ මේ ඇති වෙන මේ දේවල් මේ සීක පුද්ගලයාට අහු වෙනවා. ඇයි කියලා බුදුචාන් සඳහන් කරලා තියෙනවා. ඒ ඇති වෙන මනාපේ, ඇති වෙන අමනාපේ සහ මධ්‍යස්ථ භාවයේ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අත්දැකීම මේකට යොදවන හැටි නැත්නම් මේ භාවනා කරන එක්කනට ධෛර්යයක් දෙන හැටි මේ ඇති වෙන දෙයක් දකිනකොටම සබ්දයක් අහනකොටම ගඳක් රසක් පහසක් ලැබෙනකොටම ඇති වෙන මේ මනාපමනාප දෙක නැත්නම් මනාපමනාප දෙකම සහිත මේ මඳහස් භාවයේ ඒ වෙලාවෙදීම හටගන්න එකක්. ඒ ඒ වස්තුව දකින්න ඉස්සල එක එන්නේ එතනදී ඉන්න සකස් වෙන දෙයක් සංකතක්. පටිච්චසමුප්පන්න හේතු නැතුව එහෙම එන්නේ නැහැ. අපිට ඒ සඳහා අවශ්‍ය රූපේ දකින්න ඕනේ. එහෙම නැත්නම් ශබ්දය අහන්න ඕනේ. ඉතින් එතකොට ඒ රූපේ මනාපන එයාට දන්නේම නැතුව ඇහෙට රූපේ එනකොට මොලේ ඩෝපමයින් හෝමෝන් එක එනවා. ආපු ගමන් එයා ඉන්නේ ලව් හෝමෝන් එකේ. එයා ඉන්නේ ඒකට උද්දාමයටපත් වෙලා. මේ ඒව ඔක්කොම මේ පිළිවෙලට සංසාරේ නැත්තම් පරිණාමය හැදිලා තියෙන්නේ. නමුත් මේ දකින්නකොටම ඒදී ආවට පටිච්ච සමුප්පන්නව ඇති වුණාට ඒ ඇතිවීම අපිට පේන ඊටාම සියුම් මේ වගේ බණක් අහලා ඒකටම ලෑස්ති වෙලා සූදානම් ශරීරෙන් ගියොත් නම් අපිට මේක අල්ලා ගන්න පුළුවන් වෙයි. නැත්නම් අපිට තර්ක මනසෙමුත් ණය විපස්සනාවේ තල්ලන්න පුළුවන් වෙයි. හැබැයි ඒක සූක්ෂමයි කියලානේ. මෙතන බුදුරජාණන් සඳහන් කරනවා ඕලාරිකයි කියන. ඒ දකින්නවත් එක්කම මේ ඇති වෙන කොල්මන ඒ කාන්තෙම ගොරෝසු දෙයක් කියලා. ඒ කාන්තේ මේක පොට්ටේකට උනත් පේන දෙයක් කියලා. එතෙන් තමයි ශික්ෂාව පේන්නේ. ඉන්දිය සංවරයේ ශේක පුද්ගලයාට තියෙන්නේ uppajjati manapam uppajjati amanapam uppajjati manapamanaapam තේ අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒ વિશેයි දුක් වෙනවා යා. මට දෙයක් දැකලා ඒකෙන් වෙස්පර්ලෙන්තු ඉන්න බෑ. එහෙම නැත්තම් හරායති අතහැරලා දානවා ඒක. එහෙම නැතුව තමයි කියන්නේ ditthi ditta මත්තක් කියලා. ඒක තමයි කියන්නේ සුත්‍ය සුත මත්තක් කියලා. මුති මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේක දැක්කට ඇස් නැති කෙනෙක් වගේ හිටපන්. දැක්කට දැක්කේ නැහැ වගේ හිටපන්. ඇහුණට බීරෙක් වගේ හිටපන්. අපිට යමක් කමක් මේකට කරන්න පුළුවන් වුණාට මේ අතපය වැඩ කරගන්න බැරි කොර වෙච්ච මිනිස්සෙක් වගේ නාසයට ජීවිත කයට ප්‍රතික්‍රියා කරන්න දෙන්න එපා. හිතන වල් බూరు අදහස් එද්දිද තියෙනවා. එහෙම නැත්නම් විශාල වැදගත් අදහස් එන ඔය එකක්වත් කතන්දර ගොතන්න එපා. ඔය එකක්වත් අනුව මේ වැල්බටානම් ස්ටෝරි ටෙලිං ෆැබ්‍රිකේෂන් කරන්න එපා. ඔයාද විද්‍යාලෝකේ කියලා කියන්නේ තන්නේ කර ෆැබ්‍රිකේෂන් එකක්. එකක්වත් අත්දකලා වෙච්ච එකක් නම් බුදුහාමුදුරුවෝ විද්‍යාව උදපාදි කියන එකයි මේ පිස්සු පියාට විද්‍යාව උදපාදි කියන එකයි දෙකක් වෙන්න ඉන්න එපායි. අපි ළමයින් දුගන්නන්නේ මේ පිස්සන්ට ඇති වෙච්ච එකක් විද්‍යාව කියලානේ. ඉස්සර ඔකට කිව්වා නවීන විද්‍යාව. දැන් නවීන කෙනෙක් කැල්ල නැහැ. මේකට විද්‍යාව කියනවා. ඒක බුදුරජාණන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියන සක්කුමුදපාදී, ඥානමුදපාදී, පඤ්ඤාවුදපාදී, විද්‍යාවුදපාදී, ආලෝකෝදපාදී කියන්නේ නම් බුදුහමනට අවිද්‍යාව දීපතිලා තියෙනවා. ඒ නිසා මේක තන්නේ කර ෆැබ්‍රිකේෂන් එකක්. ඒවා නිකන් තීසිස් කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා මොනවද? තියරිස් කියලා. ප්‍රූව් කරලා නැහැ. නමුත් අධ්‍යාපනයේ මේක අවුරුදු 200ක් ඒකාන්තෙම ඔබ්ලිගේටරි ස්කූල්ස් කියලා ළමයි ඉස්කෝලේ යන්නම ඕනේ. ඒක අහන්නම ඕනේ. මේ භාෂාව කියලා කියන්නේ ෆැබ්‍රිකේෂන් එකක්. උගන්වන විෂයන් කියලා කියන්නේ ෆැබ්‍රිකේෂන් එකක්. ওই කියන විද්‍යාව කියන්නේ ෆැබ්‍රිකේෂන් එකක්. ඒ බව දැනගෙන ඒක පාවිච්චි කරලා ඒකම වැඩ ගන්න නම් කමක් නැහැ. තව බුදුරජාණන්සේ මේක ඩිකන්ඩිෂන් කරනකොට ඩිෆැබ්‍රිකේට් කරනකොට එහෙම නැත්නම් සොසයිටි එක අන්ස්කූලින් කරනකොට බුදුරජාණන්සේ කියන එකටත් කියන්නේ විඥා කියලා. ඉතින් මේක කතා කරලා බෑ සමාජයේ මොකද සමාජ මට්ටමේ නම් අර කියන භාෂාවත් අර කියන විද්‍යාවත් අර කියන සම්බය රකින්න වෙනවා. නමුත් මම අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර විතර තනියම ඉන්නවා නම් ඒක තන්නේ කර පුද්ගලික නිද පුද්ගලික නිස්සද්ද විප්ලවයක් නෙමෙයි සමාජයට විරුද්ධ යෑමක් නේ කරන්නේ මේ. අරණේගත වෙනවා කියලා. දුක් මුලගත වෙනවා කියලා. ශූන්‍යාකාරගත වෙනවා කියලා. ඒකට සමාජය කැමති නැහැ. කරන්න පුළුවන්. අන්න ඒක කරනකොට තමයි කියන්න පුළුවන්. ඔය කොච්චර දෙමුණත් ඔය කවදාකවත් කිසිම දවසක මානවයාට well-being කියන එක සුබ සිද්ධියක් වෙන්නේම නැහැ. ඔය මාන්නේ වඩණ්ඩයි, කියාපාණ්ඩයි, ඒ දේවල් වලට හොදයි. ඒක කැමති නම් ඒක ඉන්න අයගේ ඒක මහා ලොකු අපරාධයකුත් නෙවෙයිනේ. ඒක හිතර කමන්නේ. ඒක නිසා මේ මේ රූපයක් බලනකොටම ඒක අපිට දුරදිග පවත්තන්න ඕනේ මේක දරුවන්ට දෙන්න ඕනේ මේක නම් පෙරපින දැකපු දෙයක් බුදු අම්මෝ කියාගෙන අපි බුදුම ආසයි නෙමේ දැකපු දේවල් මේ අනික් අයගේ ඇඟේ ගාන්න මේ මට ඇති වෙච්ච මනාව නිසා අනික් අයගේ මනාප වෙනවමයි කියලා ඉතින් ඒකනේ මේ අද මේ තාක්ෂණය ආවට පස්සේ මොනවද පෙන්වන්නේ නැත්තේ කියලා බලන්න. එම් ඉදා ඉස්සර සමාජයේ තිබුණ මේ මේ දේවල් හොඳ නෑ. මේවා නිකන් ලැජ්ජ දහිත දේවල් කියන එකමනේ දැන් පෙන්වන්න හදන්නේ. මොකද ඒක යාට මනාපයි. අනිත් එක වට ලැබෙන හිට්ස් ගන්න බලන්නකෝ. කාල විනාඩිය යනකොට පුදුමාකාර ප්‍රදේශයක් එක බලනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මේ වෙලෙන් කොහාටද මේ අරගෙන යන්න හදන්නේ කියලා. ඉතින් ඒ වෙනුවට මේකක් දැකලා නොදැක්ක වගේ ඉන්න ගියාම මා නෝන්ජල්කමන්ට පේන්නේ. එච්චර වින් කරලා ලස්සනත් එකක් ඇති කරගෙන අප්පා. රූපයක් දැකපුවාම ඒක ලෙවකක් අයින් නැත්තම් ඒකට කියන්නේ කාම දස්සන නැත්තම් දස්සන කාමයේ කියලා. දැකීමකට කැමැත්ත. ඒව ඔක්කොම ප්‍රියමනාප ඇති වෙන දේවල්. එතකොට අනිවාර්යයෙන්ම ඩෝපමයින් හෝමෝන් එක එනවා. එහෙනම් තමයි කියන්නේ අන්ඇඩ්‍රිනලින් තව හෝමෝන්ස් උනක් අඳවගෙන තියෙනවා. මම දන්නේ අයුව ඉතින් කොච්චරක් හරුවක්ද කියලා. ඒත් ඒකෙන් පෙන්නන එක දැක්කට පස්සේ මිනිස්සයා පට්ටි සිරු බල්ලෙක් පිටිපස්සෙන බැල්ලියක් වගේ. සමහර වෙන පට්ටි සිරු බැල්ලියක් පිටිපස්සෙන බල්ලෙක් වගේ රැළේ වැටෙනවා. ඒක තමයි ගණයා කරේ ගුණයා කරේ ලොකු මේ ලොල් වෙනවයි කියන්නේ. ඒ නිසා රැළට වැටුනොත් රැළට රැළට අහු වෙනවා. අද සමාජයේ තන්නේ කරන ජනමාධ්‍ය රැල්ලට අහු වෙලා තියෙන්නේ අය කිසිම දෙමාපියන්ට බේරන්න බෑ ඒ දරුවන්ගේ තියෙන ඒ රැල්ල දරුවන්ටත් බේරන්න බෑ ඕන වුණත් ඒ ඩිවයිසස් වලින් අයින් වෙන්න බෑ ඒවයි තරම් බැඳලා තියෙනවා ඉතින් ඒ තියෙද්දි අපි පපුවේ පච්ච කොටා ගන්නවා දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියලා බෝඩ් ගහනවා බෝඩ් ගැහුවට කෙරුවාවදී ආ බැලුවොත් මේක දිහා බලන එකම තමයි තියෙන්නේ ඊපස්සේ ශබ්ද වලින් ලෝකයේ ආණ්ඩු පෙරලා තියෙන හැටි මේ මියුසිකල් ඉන්ස්ට්‍රු මෙව්වා මොනවාද මේ කම්පැනි වලින් ඒක යට වෙන ජඩකම් ඒක එකින් කරන මේ බයලජ්ජ නැතිකම පැහැදිලිවම දැන් එන්න පටන් අරන් තිනවා එළියට ඒවෙන් තමයි මිනිස්සු මේ ඉස්සන මිනිස්සු මේ මන්ත්‍ර ජප කරලා තමයි ඒක ඒක මේවා කෙරුවේ නයි නලාපේ බල නයි দমনය කරගන්න දැන් නෑ දැන් හිලවලි ගෑණියක් එළියට දාලා බැන්නොත් එම who run the world girls බලන්න ඒ වගේ හිට්ස් මේ මුළු ලෝකෙම රන් කරන්නේ මේ තරුණ කෙල්ලෙක් හැබැයි ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ සුන්දරියේ එක පුලියේ මෙච්චර මේ සෙනගතලේ ඒක මේ මෑත අවුරුදු 10 15 වැඩි වෙලා යන හැටි බලන්නකො ඒක හරි වටිනවා භවනා කරන කෙනාට ඒක බලන්නමත් ඕන. බලලා කියන්න ඕනේ මේකට අහුවෙලා ගොඩ යන්නේ කවුද කියලා. ගොඩ යන්න බැරිම නෑ. ඒක නිකන් ඒ විදිහට ඒකාත්මීයව කියන්න බෑ. මොයි නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත යනකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ මේ විෂම දර්ශන බලන් දෙපා බැලුවට පස්සේ ගොඩ ගන්න බෑ. ඒකේ තරම් හරි මේ කන් වතුරක් ගලපු ගඟක් හයිනේ යන මිනිස්සයා ලිස්සුවතර මේ රොන් මඩේට වැටෙන්නේ ගඟටමනේ. ගම් යුගර තියෙන්නේ ගඟට නතු වෙලානේ. ඒ නිසා ධාරේ ගමන් කරන මිනිස්සයා ලිස්සුවොත් වැටෙන්නේ ගඟට. ඉතින් මේ වගේ කාම ප්‍රවාහයක් තියෙයි. ඉතින් ඒක නිසා ඒක එපයි කියලා තියෙන වට යන්න ඒක තමයි අපි ඔය ශික්ෂාපද වශයෙන් කියන්නේ නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල. ඒව අයින් කරලා තියෙන එක මේ ඔක්කොම කළ යුතු දේවල් නෙමෙයි. අර අට්ටියති හරායති ජගොච්චති පැත්තට යනකොට බුදුසසුනේ පොඩ්ඩක් ඇවෙනියු එක හදලා කියලා කියනවා. ඉතින් මේ නාගස්මාල ආමතුරු පින්නපාත යනකොට වේදිකාවක් හදාගෙන නාටිකාංගනාවක් බීලා හොඳටම සංගීත භාණ්ඩ වයමින් ගයමින් නටනවා. බලාපොරොත්තු නැති විදිහට හරිම මනනන්දනීයයි ආකර්ෂණීයයි කර්ණ රසායනයි. ඉතින් රසාවලට යන මේ සුයි ඉස්කෝලේ යන මිනිස්සු ඔක්කොම කට අරගෙන දැන් මේ නොවි හම්බෙච්ච දර්ශනේ බලන්න. එතකොට මේ ශාන්තිසිතන් මෙතෙන් කී දහහක් අපාය යනවාද කියලා. මේක ගෑණියෙක්ගේ නැතිල නිසා මේකේ තියෙන මනනන්දනීය ගතිය නිසා කොච්චරක් අපාගත වෙනවද කියනකොට හිතගෙනම rahat වෙනවා. ඒක බලලා බලන්නේ මොකද්ද? ඊ타මත්ම මේ නැටුමින්, ගැයුමින්, වැයුමින් සාධනීය වූ දෙයක් බලපු ගමන් ඒ සංස කල්පනාවන මේ බුද්ධ පුත්‍රෙක් නේ දකින්නේ. එයාට පේනවා මේ වගේ කිසිම උපදේශයක් තියලා නැති කෙනෙකුට මේ පාරායිනේ හිටවල තියෙන බිල්බෝඩ්ස් ටික බලන්නකෝ. ඇඩ්වර්ටයිස්මන්ට්ස් තියා. ඉන් ඩ්‍රයිවිං කරන එක්කන ඩ්‍රයිවිං කරන ගමන් අර ගෑනුලම රෙද්ද පොඩ්ඩක් බාගෙට උස්සගෙන පොඩ්ඩක් පාත් වෙලා බලනවා. අනේ ඉස්සරහා කාර් එකේ හැප්පෙනවා ගිහිල්ලා මෙයා හිතන්නේ මේ පොඩ් ලාවට පෙන්නලා තියෙනවා. ඒසු කෑල්ල බලන්න තමයි යන්නේ. ඉතින් ඒ ඉස්සර බෝලෙමට කාර් ඇක්සිඩන්ට් වෙනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලට. අපේ අම්මලා අපච්චිලා ඉන්න කාලේ අත්තමලා මුත්තමලින් කන ඌව තිබුණා. හැබැයි ඒක බොහොම කලාතුරකින් තිබුණේ. ඒක තිබුණේ කාමයට යන අයට සඳහා පමණයි. දැන් නෑනේ. හැම ගමකම හැම පාරකම හැම ඩිවයිස් එකකම හැම තැනම තියෙනවනේ. ඉතින් මෙහෙව් තැනක ඉඳගෙන චක්ුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං තංචපෝ අත්‍යයති හරායති ජගුච්චති කිව්වහම ඒ ශික්ෂණය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒ කියන්නේ සමාධි ශික්ෂාව. අන්න ඕකට කියොත් කෙනෙක් එනත එයාට මේ ලෝකෙ දිහා පේන හැටි සහ එයා යෝනිසෝමනසිකාරයේ සහ යෝනිසෝමනසිකාරය පිළිබඳ දෙන අර්ථකථනය බැලුවොත් ඒක නිකන් මහා සාගරයකට වැටිලා පීනලා ගොඩෙන් හදනවා වගේ වැඩන්නේ. පේන තෙක්මානක දිව ඉනක් නැහැ. ගිහිල්ලා රම්දෙවන්න මිනිමෝරේ කොටවට යහුවෙලා මොකෙකුට අහුවෙලා මැරනවා තමයි. ඒක නිසා කියන ඕක හරියන්නේ ඔය තියෙන එකවත් රස විඳලා හිටපන්. ඒක තමයි মালටි බිලියන් කම්පැනිස් වලින් කියන්නේ. ඒක තමයි মালටි ජාතික කම්පැනිස් වලින් කියන්නේ. ඉතින් ඒකම කාගෙන යනවා. හරියට බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා පළගැටියා පහන පත්තු කරලා තියෙන දැකපුවාම ඒ පහන දැල්ල වටේ කරකෙන්න පටන් ගන්නවා. සලබියොත් ඒක කරනවා. ඒක බයෝලොජි වල උගන්වන්නේ එයා දවල්ට වැඩ කරන්නේ සූර්යයත් එක්ක තියෙන සම්බන්ධතාවයලු මම මෙතෙන්ද ගියා ආපහු එන එකේ ඔරියන්ටේෂන් එක ගන්නේ ලයිට් සෝස් එකත් එක්ක. දැන් පහන කියලා කියන්නේ සූර්යා නෑනේ. එයාට බොහොම කිච්චම ලයිට් සෝස් එකක් තමයි හම්බ වෙන්නේ. හම්බෙලා මේ වටේ කැරකෙනවා. ඒකෙන් තමයි යා යන ගමනේ තියෙන ඔබිට් එක මේ කක්ෂේ නඩත්තු කරන්නේ. එහෙම මේ යනකොට මෙයා වැටුනොත් හිතන්න ගින්නතර වැටුණාම එක්ක අඬපිච්චෙනවා. එහෙම නැත්නම් තට්ටක් පිච්චෙනවා. ඒකට කරගෙන ගන්නවා. මොකද ඉතුරු තට්ටෙන් සහ ඉතුරු අඬු වලින් කරන්නේ ආයෙත් අරගින්නටම යන්නේ කනේ. කැරක් කැරක් කැරක් කර ගිහලා ඒකෙම නැරලා යනවා. දවසක් සරුවචනාංශයේ කුටිය ඉස්සරහා පහනපත්තු කළ තියෙනවා. ඒක සාමාන්‍ය චාරිත්‍රයක් වූ බුදු ජානසී වැඩ ඉන්නවා නම් එතන කවුරු හරි ගිහිල්ලා ඒක පහනපත්තු කරනවා. අපිත් බුදුහාමර පහනපත්තු කරන්නේ. ඉතින් බුදුජානනාංශේ ගිහිල්ලා රැ මේ පහන ඉස්සරහින් කරන භාවනා කරනකොට දැක්ලා තියෙනවා මේ සත්තු ඇවිල්ලා කුරුමිණි ඇවිල්ලා මේකට ඇවිල්ලා පිච්චෙන හැටි. ඉතින් බුදුන්සේ උදාන ගාතාවක් වෙනවා මේ කෙටි ජීවිත ඇති මේ සත්තු මේ ආලෝකයට තියෙන තෘෂ්ණාව නිසා ආයෙත් වැඩිලා පිච්චිලා ඊටත් වැඩිය කෙටි ජීවිත බවට පත් වෙනවා කියන මිසක්කා බුදුන්සේ සත්තුන්ට උපස්ථාන කරන්න යන්නෙත් නැහැ පහන නිවන්නෙත් නැහැ. ඒක දිහා බලලා තේරුම් ගන්නවා අපි අහුවෙලා ඉන්නේ මොන වගේ තැනකද කියලා. ඒක නම් ඉතින් ඇත්තටම කියනවා නම් කොච්චරම අසාධ්‍ය තත්ත්වයක් නෙවෙයි. හැබැයි අපි දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව දැන් අපි හිතන්නකො හොඳටම පින් කරලා හොඳටම මොකක් හරි ක්‍රමයකට අපාය යන්නේ නැතුව ෂේප් වෙලා ආයේ මනුස්ස ලෝකයට ආවයි කියලා. ඉපදිනවනේ උපදින්නේ අපේ මිනිබිරියගේ බඩේනේ. එදාට අපිට බයලජ්ජාව තියෙයිද? අපිට ඒක කියලා දෙන්න ඒ මිනිබිරීට පුළුවන්කමක් තියෙයිද? ඒ නිසා පුළුවන් නම් දැම්මම වමට සිග්නල් දාලා දකුණට කපපියව. ආය හරි ගිහිල්ලා හොඳම මිනිස්සෙක් කියලා ආවත් ඔතෙන් තමයි එන්නේ. ඒකට එදත් බැරි නෑ. ඒ තරම් අසාධ්‍ය වුණත් බැරි නෑ. මොකද බුදුරජාණන්සේක පැහැදිලිව දේශනා කරනවා සබ්බ සංකාරයේසු අනිච්ඡා සංයවට මනාප වෙන්න එපා. න ඉච්ඡති. දැන් මේකේ න නිච්ඡති කියන වචනේ දාලා තියෙනවා. ඒකයි මට මේ මතු කර දෙන්න ඕන උනේ. ඒ නිසා න ඉච්ඡති කියන වචෙන් ගන්න හැබැයි පොදු උපදේශයක් දැක් දෙන්න පුළුවන්. කිසි කෙනෙකුට මේක කියන්න එපා. අනිවාර්යයෙන්ම ජනප්‍රිය නැති වෙනවා ජන අප්‍රිය වෙනවා. කිවර කවුරක්වත් අහන්නේ ඉන්න වෙලාවේදී නම් අහයි ඉස්සෙල්ලා යන්නේ හැට කිල්ල එකක් ඉස්සරහා රූප බලන්නේ දත් දාන්න තමයි පෙළපෙන්නේ. ඉතින් බුදුරජාණන් ශේක තමයි බණ නොකියන්න හිතුවේ. සමහරෙකුට ඇහැයි දූවිලි අඩු කෙනෙකුට මේක දැක ගන්න පුළුවන් බුදු කෙනෙක් මේ මෙකැනිසම් එක පෙන්නලා ෆෝමියුලා එක පෙන්නලා තියෙනවා මෙන්න ගැලවු මාර්ගය තියෙනවා ඒක අමාරු තමයි හැබැයි ආරයන් වහන්සේලා සීක පුද්ගලයෝ මේ ගමන යනවා අපි දන්නවට වැඩි පිරිසක් යනවා ඇත්තටම කියනවා ඉතින් ඒ නිසා මටත් කරන්න තියෙන්නේ අපි අනිත් දේවල් සෑහෙන ලබලක් තියෙනවා නෙමෙයි වෙනකොට මේකට යන්න ඕන කියලා ඉතින් ඒ ධිට්ඨි චිත්තමත්ත සුඛේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියන එක බුදු කෙනෙකුට මිසක් කාටවත් කියන්න බෑ. අනික කටි දන්නේ ඇස් දෙක ලැබිච්ච නිසා ලස්සන රූප තියෙනවා නම් ඇස් දෙකෙන් ගනේ කටත් අරගෙන බලපක් කියලා. සංගීතය අහනකොට නිකන් ඉන්න එපා නටනට බලපන් කියලා. උඩ බැන බැන නටපන් කියලා. ගඳ සුවඳ එනකොට බැල්ලියක් පිටිපස්සේනේ බලු රැලක් වගේ ඒ පිටිපස්සෙම ඇදිලා යනවනේ ආයේ ඌට බල්ලට ආයේ කියලා දෙන්න පුළුවන් ඒ මේ මේක සදාචාරය මෙහෙමයි ඕකට කැලියට බලංග බැල්ලිට මොකද්ද ඔය ගතියක් තියෙනවා වගේ බැල්ලි කැලියට යනවා බල්ලා ගේම ගන්න ඕට මේ ටවුන් එක මැද වුණා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ නාය නාය කියලා කියන්නේ බොහොම තීසං පරණ අපි ඉස්සර තිබුණ එකක්. හැබැයි මිනිස්සයා කාමයට යනකොට ඇහැ ඇහැ කන දෙකට වැඩිය නාසයට තමයි තන දෙන්නේ. ඒක මේ සෙන්ස් જાති මේ මේ ගඳ සුවඳ පුදුම විශ්වාසයක් තියෙන. බොහොම පොඩ්ඩයි ගන්න තියෙන්නේ. මේ නිසන්වනේ පලාතක වල්ලපට්ට ගහක් නැහැ. ඒර්ම කපලා. මොකද ඒක පොඩි කැන්කර් එකක තියෙන සුවඳක්. ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්තාම මෙහෙන් මැඩගස්කර් ගෙනියලා මැඩගස්කර් වලින් ජපාන ගෙනියලා හදනවා සෙන්ට් එකක් වෙන්න ගන්නවා. ඉතින් අපි දන්නේ කොහොමද ඒක හදන්නේ කියලා. කොල්ල හිතුව වල්ලපට්ට කියලා කියන්නේ ගහේ පට්ට කියලා. උන් ඒක නිසා ගෙවල් පුරවලා තියනවලු වල්ලපට්ට කියලා පට්ට ගහලා. පට්ට නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ මේ ගහේ ඇති වෙන පොඩි පිළිකාවකට. පුදුමාකාර බිස්නස් එකක් තියෙන සුවඳට. ඒවා කාශ්මීර දේශෙන් ගෙන්නනවා, ඊරාන දේශෙන් ගෙන්නනවා. ඒවා ලොකු ලොකු ගෙවල් කට්ටියගේ ප්‍රමාණය. ඊට පස්සේ දිව පිනවනකොට දැන් ඉස්සර වගේ නෙවෙයි හන්දියකට ගියාම කීයක් කඩදාසි තියෙන තම්බි කඩේ තියෙනවා. සයිවර් කඩේ තියෙනවා බාක්මන හෝටලේ. ඊට පස්සේ මේ පීට්සා හට් එකක් තියෙනවා. ඊපස්සේ මැක්ඩොනල්ඩ් තියෙනවා, සබ්වේ තියෙනවා. নানা ආකාර දේවල් තියෙනවා. සිංගප්පූරුවේ වැසියෝ කැමට වීමට රුසියෝ බලන්නකො සිංගප්පූරු ගිහිල්ලා උද්දී ඉඳලා හැන්ද වෙනකම්ම කනවනේ. ඔය සෙකන්ඩ් ක්ලාස් වගේ කෝච්චි කරනකල් බලන්නකො ඉන්දියාවේ ගිහලා බ්‍රාහ්මණ මිනිස්සු එන්නේ මලු දෙකක් පුරවන. ඇවිල්ලා සීට් එකේ ඉඳගන්නේ සම්පූර්ණ නිකන් බුදුහාමුදුරු වාඩි වෙනවා වගේ වැඩිම කනවා. එතන යටත් මිනිස්සෙක් වැටලා ඉන්න කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මැරිලා. ඒක කාටවත් නැහැ. කනවම තමයි වැඩි. ඒ නිසා මේ කෑම නිසා ඔබේසිටි කියන රෝගේ කී දහහක් මැරෙනවාද කියලා බලන්න ඇමරිකාවේ. ඊට පස්සේ කඳ නැතිකමට අප්‍රිකාවේ ආසියාවේ මොන තරම් පිරිසක් කඳ නැතුව රැයට බුදිනවද කියලා සත්ව සංඛ්‍යාවක්. ඒක අදාළ නෑ නුන් කව් පව් කාරයෝන් අඩු කුලියෝ උන්ට තේ කඳ නෑ ඒකට අපිට කරන්න දෙන්නේ අපි මේ කේක් වලින් පාටියක් දාලා ගහගන්න. අපි ටොමේටෝ පාටියක් දාන. ගාලා ටොමේටෝ වලින් ගහ ගන්න. ඔන්න ලංකාවේ ලෝකේ තියෙන සෙල්ලම් ටික. කොළඹ වුණත් ඒ පුදු ඇති ඇති ඇත්තෝ කටුපති සුගති කියලා කතාවක් තියෙනවානේ. නැත්තෝ සුත්ත පට ඇරලා වලති කියලා තියෙනවා. ඒ ඉස්සර ඔය මේ මේ කවුද පත්‍රයක් ලිව්වා මේ මට මතක නැහැ මනුස්සගේ නම. ඊපස්සේ ප්‍රසිද්ධ වුණා කොළම කියලා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ නෝක තමයි. පුළුවන් ඒ උඹ බලන්නේ ගාගෙන අනාගෙන කනවා. නැති කාට උලා කන්නවත් දෙයක් නැහැ. මේ මිනිස්සු අතර උනා. සත්තු ගැන නම් අහන්නම දෙයක් නෑ. සත්තු මාළුක එක පොඩි එකා කාලා සමය මැරෙන්නේ. ඔය රසෙට ඒ කියන්නේ කැමැත නම් මොනවාරි අවශ්‍යයි. නැත්නම් ඒක නෙවෙයි රසලෝලීත්වයට ගිහිල්ලානේ අද තියෙන නානා ආකාර පට්ටපඳුරු ලෙඩවල් හැදලා තියෙන්නේ. ඊට පස්සේ කයේ පහස කයේ පහසට තියෙන හොඳම එක්සැම්පල් එක තමයි අලුත් කාර් මොඩල්ස්. මේ මිනිස්සු දවසින් දවස දවසින් දවස මොඩල් එක වෙනස් කරනවා. කීයක් හරි දීලා ගන්නවනේ. ඒක වැටතර පස්සට විල්ලුද කියන එකම නෙවෙයි අල්ලපු ගෙදෙට්ට වෙඩි එකක් ගන්න. ඒ මිස හොඳට මේක දන්නවනේ. ඒක අවුරුදු 20ක් විතර ඇතුළත ඉස්සර මිනිස්සු ප්‍රේමනන්ද සාංශේම කියනවා වාහනයක් එනවා දකින්නට පාට දුවනවලු බලන්න. මාතර පැත්තේ. ඒ කියන්නේ වාහන කෙනේ දැකලා නැහැ. දැකලා තියෙන බර කරත්තේ, ගොන් කරත්තේ ඒව ටික විතරයි. දැන් වාහනයක් දකින්න පාක් කරන තැන් නැතුව හැම නගරයකටම ප්‍රශ්නනේ. පස්සට විල්ලුද මේ මේ මේ තියෙන මේ පහස ලබා ගැනීමට තියෙන ක්‍රමය. එසේ මානසිකාරය ගත්තොත් ඔයලා ඔය මැග්සීසේ සම්මානය හම්බෙච්ච එහෙම නැත්නම් නොබෙල් ප්‍රයිස් එක හම්බෙච්ච මිනිස්සු ලියලා තියෙන දේවල් පොඩ්ඩක් කියවලා බලන්නකෝ. පුදුමාකාර පිස්සුවක් නෙවෙයි පුංචි ඇබිත්තක් අරගෙන ඒක වටේ පුදුමාකාර ෆැබ්‍රිකේෂන් එකක් දාලා මෙන්න මේක අලුත් දෙයක් හොයාගත්තයි කියලා කියනවා. මේ මොගේ වහයලා බුදුන් ලෝකේ ඉපදිච්ච බවවත් දන්නේ නැහැ. මේ ලෝකේ මෙහෙම සද්ධර්මයක් තියෙනවා කියලා දන්නේත් නැහැ. සංඝ රත්නයක් ඉන්න බව දන්නේත් නැහැ. සීලයක් පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අම්මේ ලිව්වට පස්සේ මේවා බෙස් බෙස් සෙලර් කියලා කොහොම යන හැටි. ඉතින් ඒක තමයි පසුගිය අවුරුදු 200 කොහොම සීක්‍රෙන් වැඩි වුණා. හැබැයි බුදුජානක මේ බණ කිව්වේ අවුරුදු 200ට පස්සේ නෙමෙයි ඉස්සර. ඒකත් ඕකම තමයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් භාවනා කරනකොට අපි මෙතෙන් දැවිලා අපි මේ කාමරයක් ඇවිල්ලා ඇස් එක වහගෙන සද්ධාහන්නෙත් නැතුව ගන්ධ රස පහස නැතුව ඉන්න ඉදිරිපත් කරගත් අරමුණෙහි අපි එක චිත්තක්ෂණයක් ඉන්නවා කියලා හිතන්නකෝ. අපෙන් කොච්චරක් මේ වගේ උපදින්නේ ඉඳ තියෙන චක්කුණා රූපන් දිස්සා උපජිත මනාපං උත්පජිත යමනාපං උම්බත්ති මනාපමනාපං සෝතේන සද්දං සුත්තා උපජිත මනාපං උපජිත යමනාපං උපජිත මනාපමනාපං කොච්චරක් අපල දානවද කියලා. දවස් 50ක් විතර මම ඉන්නේ භාවනා ලෝකෙන්නේ තාම මම දැක්කේ නැහැ කවුරුවක්වත්. මෙන්න මේකවත් අඩු ගන්න අගය කරනවා. කැලේකට ගියාට පස්සේ මොනවද දැක්කත් කාම දර්ශනක් නැහැ, දර්ශන කාමෙත් නැහැ නේද? නමුත් යන්නේ නැහැ. ගියත් මෙච්චර මහන්සිලා ආරණ්‍ය ගත වෙලා භාවනා කරන්න ගියා පැවිදි වෙලා කැලේ මොකවත් හම්බුන්නේ නැහැ කියන. ඒගොල්ලෝ හිතනවා කැලේ ගියාම අරක දෙයි මේක දෙයි කියලා. මොකක්වත් හම්බෙන්නේ නැහැ. අර හම්බෙන්න ඉඩ තිබුණාට කෙලස් කපලා දාන එක. ඒක සීක පුද්ගලයන් තමයි බුදුසසුනේ මෙතනදී හේතු කළා තියෙන්නේ. ඒ හේතු කිරීමට දෙන ටෙක්නිකල් ටර්ම් එක තමයි සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා. නදකේ දැක්කොත් ඒ කාන්තියම අපාගත වෙනවා. එහෙම නැත්නම් අපායට પાස්පෝර්ට් දෙහෙල්. ඒක තමයි හම් වෙන්නේ. ඉතින් ඒ වගේ අපි මේ ප්‍රසිද්ධියේ මේ පළවෙනි ලෝකේ රටවල්, දෙවෙනි ලෝකේ රටවල්, තුන්වෙනි ලෝකේ රටවල් කියලා මේ මවාපාගෙන ජීවත් වෙන ඕකට විරුද්ධව යන්න එපා. අනිතේ කාරක් කියන්න යන්නත් එපා. කිව්වොත් එහෙනම් මේ කියන මිනිස්සු තමයි මේ සෙන්සර් වෙන්නේ. එහෙම නැත්නම් විවිචෙන්ට ලක් වෙන දෙක අනු මනින්නත් එපා ඒව කරනවායි කියලා. ඒ මිනිස්සු මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අකුඩු ගහන කෙනෙක් අබ්බෝන කෙනෙක් ඒ ඉන්ස්ටිටියුෂන් ඒ අදාළ නැහැ. ඒක කිසිසේත්ම අපන්නක ප්‍රතිපදාව ඉන්න කෙනාට අදාළ නැහැ. අන්නන්න බෞල් කීපයක්ම තියෙනවා. ඒ වගේදී ඒ දරුවෝ මේ කරන කඩප්පුලි වැඩ නිසා අම්මලා පුදුම විදියට වරේ. හරියට කියපාන. ඉතින් අම්මා කියලා තාත්තටත් කියනවා. තාත්තා කිනෝ ගණන් ගන්න එපා පොව වල හැටි එහෙම තමයි කියලා. එක දෙක කියනකොට තාත්තා ගහනවා බොම්බකට රිවට් වෙන්න අම්මට. ඊට පස්සේ අම්මා ගිහලා පොලිසිය එන්ට්‍රියක් දානවා මට මිනිහා ගැහුවයි කියලා. පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මිනිහා අරගෙන යනවා. අර බලන එක දිගටම බලනවා. අම්මයි තාත්තයි දෙක කතා වෙනවා. ගොඩාක් වෙලාවට ඔය ඇමරිකාව වගේ ඉන්න මිනිස්සු හරියට ආසියා කරේ ගෑනු බැඳලා ඒ පවුල් කනකොට ඒ ආසියා කරේ අම්මලාට දරන්න බෑ මේ පොඩි උන් මේ කරන විකාර වැඩ. ඒ ඇමරිකන් කාර්යයට හෝ ඕස්ට්‍රේලියානු කාර්යයට උඩ ගානක් නැහැනේ. උන් ඒවා දැකලා නැති නිසා ඒ ඒ සම්බන්ධතාවයේදී හරි පුදුම වෙනසක් ඇති වෙනවා. ඒ දෙන්නගේ තියෙන මතිමතාන්තර මේ දරුවෝ මෙයා කිරුට ඉතින් මම මොනව කරන්නද? બોලේ ඉතින් මම මොකද කරන්නේ? කියලා තාත්තා කරබනිකන් ඉන්නවා. අම්මා කියනවා එහෙම බෑ කියලා. ඉතින් ඒක අම්මා හරිද තාත්තා හරිද කියලා අපිට කියන්න බෑනේ. මෙව මේ ඉන්න දකින්න නැතුව අපි අම්මලා තාත්තලා අප්පා කියලා මැරිච්ච එක ගැන මට වෙලාව හතුටක් තියෙනවා. මේ විකාර ඉස්සරහට යනකොට තව මොන වේදන හැබැයි ඒ කොච්චර තිබ්බත් අර නාගසමාල හම්දුරගේ මේවා දිහා බලලා Tamanට හැදෙන්න පුළුවන්. දෙක කවදාකවත් Tamanගේ මින්මෙන් අනුන් මනින්න එපා කියලා ලොකු සාක්ෂි කියලා කියනවා. මම මේම කෙරුවා උඹ කෙරුවේ නෑ මේකි කෙරුවේ නෑ මේක කෙන අදාළ නෑ. දෙක පොදු නීති දාන්න එපා පවුලේ. පොදු නීති දාන්න එපා සමිතිය වල. පොදු නීති දාන්න එපා රජේ. එම නීතිය කියන එක රකින්න බෑ. මෙහෙම කරොත් මෙහෙම වෙනවයි කියලා. එම නීති දාන්න කවුද? සර්පදාරින් දෙවියන්වහන්සේද? ඕනේ නම් සමාදාය සික්කත සික්කාපති. තමන්ට කැමති නම් මෙන්න පන්සිල් තියෙනවා. කැමති නම් සමාදන් වෙලා රැකපන්. මෙන්න අට ආජීවට්ටම සීල් තියෙනවා. කැමති නම් සමාදන් වෙලා රැකපන්. මෙන්න අට සීල් තියෙනවා. කැමති නම් සමාදන් වෙලා රැකපන්. මෙන්න නව සිල් තියෙනවා මෙන්න දස සිල් තියෙනවා මෙන්න සාමනීර සිල් තියෙනවා මෙන්න උපසම්පදා සිල් තියෙනවා කාටවත් බලපෑම් කරන්න යන්න එපා ඒක දකින්න පුළුවන් දෙයක් එහෙම සංසිද්ධිය තිබිච්ච එක වාසනාවක් කියලා හිතන්නකෝ මේ බුදුහාමුදුරුවෝ ගන්නකෝ මේ තාමාර්දී මට කතාම කරගන්න බැරි වුණාට කරන ඇත්තෝ ඉන්නවයි කියලා දකින්නකොට ඒක තමයි සීක කියලා කියන්නේ මම යනවා හික්මනවා කියලා. ඉතින් සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා සාමාන්‍ය අනිත්‍ය භාවය ගත්තනම් ඒක තියෙන්නේ රූප සද්ද ගන්ධ රස විසෙයි අනිත්‍ය භාවය. මෙතන ඊට වැඩි ගැඹුරක් කියනවා අනිච්චා සංඥා අනිච්ච සංඥා කියලා කියන්නේ මේ ඒව දකින්නකොට හිතේ ඇති වෙන මනාපේ හිතේ ඇති වෙන මනාපේ හිතේ ඇති වෙන මනාපමනාප දෙක පිළිබඳව ආඩම්බර වෙන්න එපා. ප්‍රබන්ධ කරන්න එපා. වැල්වටාරක් කියන්න යන්න එපා. ස්ටෝරි ටෙලිං, ෆැබ්‍රිකේෂන් මේක අන්තිමට ප්‍රපංච වලට ගිහිල්ලා ප්‍රපංචාබි රතෝ මගෝ. මේ ප්‍රපංච අභිරමණය කරන මනුස්සයා මුර්ගෙක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නිසා මේ සමාජයේ හිටියොත් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් මේව නැත්තම් ආයි ගොඩ ගන්න බැද්ද අමාරුක වැඩේ. හැබැයි ඒකෙන් කියන්නේ මේක හරියට මේ කාරණාව තේරුම් ගන්න මේ සමාජයේ ඉන්න ගමන්ම එයාට මම මේවා දැනගත්තේ සමාජයේ ඉන්න නිසා මේක පෙන්වන්නේ සමාජයේ ඊට පස්සේ මීට ප්ලෑන් එකක් ගන්න පුළුවන් මමට සිග්නල් මමට සිග්නල් දැම්මා දකුණට කැපුවා යා ඒක මේ මේ නිවනට අත්‍යවශ්‍ය දෙයක්වත් නෙවෙයි. හැබැයි එහෙමදී වෙන්නේ මෙයාට භාවනා හරියනවා නම් තමයි. භාවනා හරියනවා නම් අත්‍යයති හරායති ජගති කවුරුත් එක්ක ඉන්නකොට හොඳ තත්ත්වයක් ලල්ලගෙන නටනට ඕ හරිම ජෝක් කිච්ච ඉන්නවා. හැබැයි ඇතුලේ බොක්කේ දන්නවා තුපි නටාපියව. මම දන්නවා තුපිත් එක්ක ඉන්න ඕන නම් පිස්සුත් එක්ක ඉන්න ගමන් පිස්සු නටන්න නැතුව බෑනේ. පිස්සු නැටුවට මේකෙන් ගැලවීමේ මාර්ගය හොයාගෙන යන කට්ටියක්. ආනේකට සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා. ඉතින් ඒ නිසා උග දෙනකොට වෙලා තියෙන්නේ ඒක තේරිලා නම් තියෙනවා. ඕගොල්ලන්ට ඒ සදා ක්‍රම වේදයේ ක්‍රියාත්මක කිරීමේ දුර්ලභම් තියෙනවා. ඒකට හේතුව සද්ධාව නැතිකම. මෙච්චර මේ දැනගත්ත කාරණාව තීදී ඉස්සරහට යන්න බැරි විචිකිච්ඡාව. අන්‍ය විහිිත මනස සද්ධාව නැහැ. ඒ ඉතින් කාටවත් දෙන්න බෑනේ. ඉතින් ඉවර කරනවා බණ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දුකක් දෙන්නේ කියලා. දුක්ඛ උපනිෂා ශ්‍රද්ධා. ගිනි ගෙඩියක් දෙන්න ඕන කාට හරි. ජීපු ගම සබ්බ සරීමේ පන්සලට පූජා කරලා ඕ කියලා පැවිදි වෙනවා. ඒකත් සෞත් වෙන්නේ නැද්ද මං ආයේ? කාටද ගිනි ගෙඩියක් දෙන්නේ? ඒ නිසා එන ගිනි ගෙඩියෙන් එන එන විපල්ලාසයෙන් තේරුම් අරගෙන ගැලවෙන්න පුළුවන් මොළ ධාතුවක් කියන නිසා තම තමන්ගේ ගැළවිඥාව තේරුම් ගන්න කියන මතක් කිරීමේ ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා